ආයිබෝවන් තෙරුවන් සරණයි. සියස අපි මනුෂ්‍යත්වයේ ගරුත්වය පෙරදරිව සංවිධානය කරනු ලබන ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහනට අදත් අපි ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. සුපින්වතුනි ඔබ හොඳාකාරම දන්නවා මේ වන විට අපි ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේ බොහෝ ධර්ම කාරණා විග්‍රහ කරගනමින් මේ එන ගමන් මගක් අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද මේ මාහැඟි වටිනා දහම් ග්‍රන්ථ ඔබ වෙත සරලව සුගමව ඉදිරිපත් කිරීම තමයි අපගේ මේ වැඩසටහනේ අරමුණ. ඉතින් ඒ සඳහා හැමදාමත් වගේ අපිට නිරන්තර ශක්තියක් වන අපගේ දේශකයන් වහන්සේ අදත් අපගේ ගෞරවපූර්වක ආරාධනාව පිළි අරගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් සියස වැදිරි සංකීර්ණ පරිශ්‍රයට වැඩමව වදාරා සිටිනවා. අපි වැඩසටහන ආරම්භයේ ප්‍රථම උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව වැඩසටහනට පිළිගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපි අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. පහුගිය සති කීපය තුළදීම අපි සාකච්ඡා කරා මේ දුසිල්වත්කම සහ මේ අලජ්ජි ස්වභාවය භික්ෂුන් වහන්සේලාගේ අතින් සිදුවන වැරදි මෙවැනි කාරණා කීපයක්. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට මෙවන් ප්‍රශ්නයක් පැන නැගුණොත් දැන් උදාහරණයක් විදිහට මේ සමාජයේ ගොඩාක් අය හිතනවා භික්ෂුන් වහන්සේට දන් දිය යුත්තේ සිල්වන්ත නම් පමණයි කියලා. හුඟක් අය අහනවා අපෙන් උනත් විමසන කාරණාවක් සිල්වන්ත භික්ෂුන් වහන්සේලා කොහෙද ඉන්නේ? ඒ අයට තමයි අපි දන් දෙන්න ඕනේ කියලා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ අපේ මහානායක ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 36 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා දුස්සීලයින්ට දන් දීම සත්කාර කිරීම සුදුසුද ඔවුන්ට දන් දීමෙන් පින් සිදු වේද කියලා. දැන් අපේ ස්වාමීන් වහන්සේ අපේ මේ සමාජය තුළ ගොඩාක් ව්‍යාප්ත වෙන කාරණාවක් තමයි මේ සිල්වන්ත අය හොයාගෙන ගිහිල්ලා දන් දෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් මේ කාරණාව කොයි විදිහේද අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ධර්මානුකූලව විග්‍රහ කරන්නේ? ඔව් දැන් නායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා දන් දීමට නුසුදුසු දන් නොදිය යුතු පුද්ගලයෙකු ඇති බවක් බුදුරජාණන් වහන්සේ නොඅදාළසේක. උන්වහන්සේ විසින් වදාරා ඇත්තේ සියල්ලන්ම ප්‍රතිග්‍රාහකයන් බවය. ගුණවත් වූද ගුණහීන වූද සකල සත්වයන්ටම දන් දීම් කළ යුතු බවය. දන් දීම හා එය වැළැක්වීම ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේය. වච්ච යමෙක් දන් දෙන්නා වූ අනොන් එයින් වළක්වාද හෙතෙම තිදෙනෙකුට අන්තරාය කරන්නේ තිදෙනෙකුට අපරාධ කරන්නේ වේ. කවර තිදෙනෙකුට දෙයත් දායකයාගේ පිනට අන්තරාය කරන්නේ වේ. ප්‍රතිග්‍රාහකයාගේ ලාභයට අන්තරාය කරන්නයි වේ. පළමුවෙන්ම තමාගේ ಗುಣ සාරාගත්තේ විනාශ කරගත්තේ වේ. වච්ච යමෙක් දන් දෙන්නා වූ අනුන් එයින් වළක්වාද ඔහු මේ තිදෙනාට අන්තරාය කරන්නේ වේ අපරාධ කරන්නේ වේ වච්ච මම වනාහි මෙසේ කියමි. කුණවලවල හෝ කානුවල හෝ යම් ඒ ප්‍රාණීහු වෙද්ද යමෙක් ඒවායේ වෙසෙන ප්‍රාණීහු මෙයින් යපෙත්වායි සැලිසේදූ දිය හෝ මූඩිසේදූ දිය හෝ ඒවාට වත් කෙරේද වච්ච ඒින්ද පින් සිදුවන බව මම කියමි. මිනිසෙකුට දන් දීම ගැන කියනම කිම. වච්ච තවත් කරුණක් නම් සිල්වතාට දීම මහත්ඵලයයිද දුස්සීලයාට දීම එපමණ මහත්ඵල නොවේ යයිද කියමි. මේ විදිහට තමයි නායක හඳුරෝ එතනදී පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව උපුටා දක්වමින්. දැන් සිල්වතුන්ට පමණක් දන් දෙන්නට ඕන කියලා හිතන අය දුස්සීලයින්ට නොදී යුතුයි කියලා හිතන අය එතකොට තිරිසන් සත්තුන්ට දන් දෙනවා. එහෙමයි. ඉතින් තිරිසන් සතාගේ මොන සීලයක්ද නේද? එතකොට එතන හැබැයි අනුකම්පාවෙන් දෙනවා කියලා කියන්නට පුළුවන්. මොකද දන් අපට ක්‍රම තුනකින් දක්වලා තියෙනවානේ. අනුකම්පා බුද්ධියෙන් දීම, අනුග්‍රහ බුද්ධියෙන් දීම, පූජා බුද්ධියෙන් දීම. එතකොට අනුකම්පා බුද්ධියෙන් දෙන්නේ අර විදිහේ අසරණ තත්ත්වයටපත් වෙලා ඉන්න අය. අනුග්‍රහ බුද්ධියෙන් දෙන්නේ යම්කිසි උපකාරයක්, අනුග්‍රහයක් අවශ්‍ය සමාන මට්ටමේ අයට. පූජා බුද්ධියෙන් දෙන්නේ Tamanට වඩා ඉහළ ගුණයක් සීලයක් තියෙන අය. දැන් ওই කාරණේ නිසා තමයි දැන් භික්ෂූන් වහන්සේලාට දන් දෙන්නේ පූජා බුද්ධිය නිසා බොහෝ දෙනා අපේක්ෂා කරනවා එහෙම පූජාවක් හැටියට කරන්නට නම් උන්වහන්සේලා තුල පිරිසිදු සීලයක් උසස් සීලයක් තියෙන්නට ඕනේ. එහෙම උසස් සීලයක් තියෙන කෙනෙකුට තමයි අපි දෙන්න ඕනේ. එහෙම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වතුන්ට දීම උසස්. හැබැයි සිල්වතුන්ට දීම උසස් කියලා කියනකොටම හුඟක් දෙනා වරද්ද ගන්න කාරණේ තමයි ළඟ පන්සලේ ඉන්න හාමුදුරුවන්ට නොදී සිල්වතුන් ගුණවතුන් හොයාගෙන යනවා කුමකටද ඒ සිල්වතාට ගුණවතාට අනුග්‍රහ කරන්න නෙමෙයි තමන්ගේ පින වැඩි කරගන්න. ඉතින් එහෙම හොයාගෙන යනවා නම් එතන තියෙන්නේ අර වැඩි පොලිය ලැබෙන බැංකුව හොයාගෙන ගිහින් සල්ලි දානවා වගේ තෘෂ්ණා මූලික වැඩක්. එහෙමයි. ඉතින් වැඩි පොලිය ලැබෙන බැංකුව හොයලා සල්ලි දැමීම වරදක් නෙමෙයි ආර්ථිකය වර්ධනය කරගන්න. එහෙමයි. ඉතින් නමුත් කුසල් කරනකොට එතනදී තෘෂ්ණාව මූලික වුණොත් ඒ කුසලය උසස් කුසලයක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා සිල්වතුන්ට ගුණවතුන්ට දන් දීම සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සිල්වතාගේ ගුණවතාගේ සීලාදී ගුණධර්ම දියුණු කරගන්නට ඒ තුලින් අනුග්‍රහයක් ලැබෙන නිසා. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් අපි සාමාන්‍ය ආහාර ටිකක් සතෙකුට දුන්නොත් ඒ සතාගේ කුසගිනි නිවෙනවා, කය පෝෂණය වෙනවා පමණයි. එහෙමයි. ඊට එහා 아무තු ගුණයක් දහමක් වැඩෙන්නේ හැබැයි අපි මේ කෑම ටික සාමාන්‍ය මිනිස්සෙකුට දුන්නොත් ඒ මිනිස්සයාගේ කය සුරක්ෂිත වෙනවා විතරක් නෙමෙයි මහා සීලයක් ගුණයක් නැති වුණාට අඩුතරමින් අමුදරුවන් ටිකවත් පෝෂණය කරනවා. එහෙමයි. එතකොට ඒ ආහාර ටික අපි පැවිද්දෙකුට දුන්නොත් උන්වහන්සේගේ කයත් පෝෂණය වෙනවා සමාජයටත් යහපතක් වෙනවා ගුණධහමුත් රැකෙනවා ශාසනයත් පවතිනවා එහෙමයි අන්න ඒ නිසා තමයි සිල්වතාට ගුණවතාට දීම මහත් ඵලදායකයි කියලා දේශනා කරන්නේ අපි දෙන දෙයින් ලෝකෙට වැඩි ඵලයක් වැඩි යහපතක් සිද්ධ වෙනවා නම් ඒහා සමාන විපාකයක් Tamanටත් සසර ගමනේ ලැබෙනවා එහෙමයි නමුත් එහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් අර සීලයෙන් අඩු තැනත්තාට දීම නොකල යුත්තක් කියලා දේශනා කරන්නේ එතකොට තථාගතයන් වහන්සේ දක්වනවා දැන් මේ පූජා කිරීම සම්බන්ධව කල්පනා කරනකොට අපිට පූජා කරන යම් ගුණයක් තියෙන්න ඕන කියන එක ඉතින් තර්කානුකූලයිනේ. ඒක ඒක මහජනයාට අපිට වැරද්දක් කියලා කියන්න බෑ. එහෙමයි. සීලයක් ගුණයක් නැත්නම් අපි කොහොමද පූජාවක් හැටියට ගෞරවයෙන් පූජා කරන්නේ? එහෙමයි. ඉතින් අපි පසුගිය වැඩසටහන් වල දිගටම කතා කළා සීලය දුසිල්වත් බව කියන එක තීරණය වෙන්නේ පරාජිකා ආපත්‍යයකටපත් වෙලාද නැද්ද කියන කාරණේ මත. එහෙමයි. ඒතර යම් භික්ෂුවක් පරාජිකා වෙලා නැතිනම් උන්වහන්සේ සිල්වත් කෙනෙක්. එතකොට ඒ ඒ සිල්වත් බව මත ඉඳගෙන උන්වහන්සේට හැකි පමණින් සමාජයට යම්කිසි යහපතක් සිද්ධ කරනවා. අනිත් එක තමයි අපි මහා සංඝයාට දන් දෙනවා කියන පදනමේ දන් දෙනවා නම් මේ ශාසනයේ කවදාවත් සිල්වතුන් අඩු වෙන්නේ නැහැ. ඒ මොකද මහා සංඝරත්නයට දෙනවා කියලා කියනකොට අපි අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයටම අයිති සියලු දෙනා අරමුණු කරගෙනයි දෙන්නේ. එහෙමයි. ඒතර අතීතය අරමුණු කරනකොට සරියොත් මොගලන් ආනන්ද නන්ද රාහුල ආදී මහා රහතන් වහන්සේලා ඇතුළත්. එහෙමයි. ඇතුළත්වයි දන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවිස්සන්ති කෝපනානන්ද අනාගත මද්දානං ගෝත්‍රබුනෝ කාසාව කණ්ඨා දුස්සීලා පාප ධම්ම තේසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සත් තදාපාහං ආනන්ද සංඝගතං දක්ඛිනං අසංඛේයං අපමේයන්ති වදා එතකොට ආනන්ද අනාගත කාලයේ දුස්සීල භික්ෂු පිරිසක් ඇති වෙනවා කාසාව කණ්ඨක කියලා කාසාව කණ්ඨ කියන්නේ කණ්ඨ කියලා කියන්නේ ගෙලනේ එතකොට ගෙලෙහි පොඩි කහ රෙදි කෑල්ලක් ගැට ගහගෙන ඉන්නේ. එහෙනම් සාමාන්‍ය ගිහියන් වගේ අමුදරුවන් පෝෂණය කරමින් කටයුතු කරනවා. පැවිද්දෙක් කියලා සංකේතවත් කරන්න කහ නූලක් හරි කහ පටියක් හරි ගෙල ගැට ගහගන්න. එතකොට ඒක ගැට ගහගෙන ඇවිල්ලා අර මහජනයාගේ කටයුතු කරලා දෙනවා. එහෙමයි. එතකොට යම්කිසි දායකයෙක් එදාට එබඳු පිරිස එක් කරගෙන ඇවිල්ලා අපි මේ මහා සංඝරත්නයට දන් දෙනවා කියන අරමුණෙන් අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට අයිති භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන දානෙ දෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තදාපාහං ආනන්ද සංඝගතං දක්කිනං අසංකේයං අප්පමේයන්ති වදාන. ආනන්ද එදාටත් ඒ දෙන දාණය අසංඛ්‍ය අප්‍රමාණ ආනිසංස ඇති දානයක් හැටියට මම දේශනා කරනවා. ඒ මොකද ඒ ලබන පිරිස දුර්වලකම් ඇති දුසිල්වත් පිරිසක් වුණාට ඒ පූජාව කරන්නේ කාටද? මහා සංඝරත්නය අරමුණු කරගෙන. එහෙමයි. එතකොට අපේ අරමුණ අපේ චේතනාව අනුව ඒ කුසලයේ මහත්ඵල වෙනවා. ඉතින් දැන් අපි හිතමු පුද්ගලිකව දෙනවයි කියලා. දැන් මහා සංඝරත්නයට දෙනකොට අපිට තොර ගැටලුවක් නැහැ. පුද්ගලිකව දෙනවා නම් එතනදිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දායකයාගේ සිල්වත්කම් ගුණවත්කම් තියනවා නම් ප්‍රතිග්‍රාහකයාගේ සිල්වත්කම් ගුණවත්කම් අඩු වුණත් දායකයාගේ සීලේ ගුණය මත කුසලය මහත්ඵල වෙනවා. තව තැනකදී දායකයාගේ සිල්වත්කම් ගුණවත්කම් අඩු වුණත් ප්‍රතිග්‍රාහකයාගේ ඒ කියන්නේ දානේ ලබන කෙනා සිල්වත් නම් ගුණවත් නම් එතනදී දානේ මහත්ඵල වෙනවා ප්‍රතිග්‍රාහකයාගේ සීලාදී ගුණ මත. එහෙමයි. දෙදෙනාගේම සිල්වත්කම් ගුණවත්කම් බහුල නම් ඒ කරුණු දෙකම නිසා දාණය වඩාත් මහත්ඵල මහත්ානිසංස වෙනවා. ප්‍රතිග්‍රාහකයාගේ සහ දායකයාගේ කියන දෙපසම ගුණය හීනනම් සීලය හීනනම් එතරම්දී ඒක දුර්වල වූ අවස්ථාවක් වෙනවා. එහෙමයි. එතකොට ඒ කාරණය මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා යෝ සීලවත් දුස්සීලේසු දදාති දාන ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසද්ධහං කම්මපලං උරාරං සා දක්කිනා දායකතෝ විසුජ්ජති යම් කිසි කෙනෙක් ධාර්මිකව ලබාගත්තු දෙයක් පැහැදුණු සිතින් කර්මයේ කර්මඵලය අදහාගෙන දුස්සීලයකට දෙනවා එහෙමයි හැබැයි දායකයා සිල්වත් එහෙමයි දායකයා සිල්වත් සද්ධාව තියනවා කර්මයේ කර්මඵලය විශ්වාස කරනවා දෙන්නේ දුස්සීලයකට එතකොට සා දක්කිනා දායකතෝ විසුජ්ජති ඒ දක්ෂිනාව දායකයාගේ පැත්තෙන් උසස් වෙනවා ඒක ඒක උසස් කුසලයක් වෙනවා දායකයාගේ පැත්තේ ගුණය සීලය තියෙන නිසා. එහෙමයි. ඊළඟට යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං අධම්මේන ලද්දං අප්පසන්න චිත්තෝ අනවිසද්ධාං කම්මපලං උලාරං සාදක්කිනා පටිග්ගාහකතෝ විසුද්ධි. තවදායකෙක් ඉන්නවා කිසි සීලයක් නැහැ. උපයලා තියෙන්නේ අධාර්මික. එහෙමයි. එතකොට කර්මය කර්මඵලය ගැන විශ්වාසයකුත් නැහැ. නොපැහැදුණු සිතින් තමයි දෙන්නේ. එහෙමයි. හැබැයි ඒ දානේ ලබන්නේ සිල්වත් භික්ෂුවක්. එහෙමයි. එතකොට ඒ දානේ මහත්ඵල වෙනවා අර ලබන භික්ෂුන් වහන්සේගේ සීලාදී ගුණය මත. එහෙමයි. ඊළඟට යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං අධම්මේන ලද්දං අප්පසන්න චිත්තෝ අනවිසද්ධං කම පලං උලාරංසා දක්කිනා නේඋභතෝ විසුජ්ජති එතකොට දායකයත් දුස්සීලයි ප්‍රතිග්‍රාහකයත් දුස්සීලයි උපයලා තියෙනෙත් අධාර්මිකව කර්මඵල විශ්වාසයකුත් නැහැ චිත්ත ප්‍රසාදයකුත් නැහැ නොදී බැරිකමට දෙනවා එතකොට දෙපැත්තෙම සීලයක් නැහැ ගුණයක් නැහැ ඒ නිසා ඒක දෙපැත්තෙම විසුද්ධියටපත් වෙන්නේ නැහැ දෙපැත්තෙම ශක්තිමත් නැහැ ඒක තමයි දුර්වලම අවස්ථාව ප්‍රබලම අවස්ථාව තමයි යෝ සීලවා සීලවන්තේ සුදදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසද්ධහං කම්මඵලං උලාරං සංවේදානං විපුල පලන්ති දෝ. එතකොට දායකයත් සීලයක පිහිටලා නම් ලබන ප්‍රතිග්‍රාහකයත් සිල්වත් ගුණවත් නම් ඊළඟට උපේලා තියෙන ධාර්මිකව නම් කර්මයේ කර්මඵලය විශ්වාස කරගෙන පැහැදුණු සිතින් ඒ දාණය දෙනවා නම් ඒක තමයි දන් දීමේදී උසස්ම අවස්ථාව හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. නමුත් කොතනකවත් අර විදිහට දන් දීම වැළැක්විය යුතු කාරණයක් කියලා දක්වන්නේ නැහැ. එහෙම වළක්වනවා නම් ඒ තනත්තා තුන් දෙනෙකුට අනර්ථයක් කරනවා කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. කාටද? අර දායකයාගේ කුසලයට අනර්ථයක් කරනවා ප්‍රතිග්‍රාහකයාගේ ලාභයට අනර්ථයක් කරනවා. ඒ දෙකම කරන්න ගිහිල්ලා Taman Tamanට අනර්ථයක් කරගන්නවා. Tamanටත් දායකයටත් ප්‍රතිග්‍රාහකයටත් කියන තුන් දෙනාටම අනර්ථය කරනවා දානයක් වළක්වන තැන. එහෙම. ඉතින් ඒ නිසා කිසිවෙකුට නොදිය යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ දක්වන්නේ අවම වශයෙන් කුණු එකතු වෙන කාණුවකට අර හැලිවලන් හොදපු පිඟාන හොදපු වතුර ටික මෙහි සිටින පණුවෙක් කුරා කුහුඹුවෙක් හරි මේක ආහාරයට ගනීවා කියන කරුණා මෛත්‍රියෙන් යුක්තව එය ඉවත දාන්නට පුළුවන් නම් එයත් දීර්ඝ කාලයක් සැප විපාක ලැබෙන දානයක් හැටියට කුසලයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා. එහෙමයි. ඉතින් එතකොට අවශේෂ පුද්ගලයෝ ගැන කවර කතාවද? එහෙම එහෙම. අවසර අපේ ස්වාමීන් වහන්සේ. දැන් මේ දායකයා සදහැ සිතින් දෙන දාණය ඉවසන දායකයාගේ වැඳුම් පිදුම් ඉවසන මේ අලජ්ජී ශ්‍රමණයන්ට ඒක පාපයක් වෙන්නේ නැද්ද අපේ ස්වාමීන් වහන්සේ? ඇත්තටම දැන් යම් කෙනෙක් අපි පසුගිය වැඩසටහන් වල කතා කළා යම් භික්ෂුන් වහන්සේ නමක් පරාජිකා පත්තියකටපත් වෙලා තමන්ට කිසි භික්ෂු භාවයක් නැතුව ශ්‍රමණ භාවයක් නැතුව තමන් ශ්‍රමණේ හැටියට ප්‍රතිඥා දෙමින් වංචනිකව ඉඳලා අර සංඝයාට ලැබෙන සිව්පසේ පරිභෝග කළොත් ඒක ඊටාම බරපතල අපරාධයක් වෙනවා. එහෙමයි. මොකද මහජනයා සදහැසිතින් දෙන්නේ මහා සංඝයාට. එහෙමයි. එතකොට මේ මහා සංඝයාට අයිති දේ සංඝයාට අයිති නැති කෙනෙක් වංචනිකව භුක්ති විඳිනවා. ඇයි? උන්වහන්සේ සිවුර දරාගෙන හිටියට පරාජිකාවටපත් වෙලා නම් උන්වහන්සේ ඒ භික්ෂු සංස්ථාවට අයිති කෙනෙක් නෙමෙයි. එහෙම. එතකොට කාලත්‍රයට අයිති භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ලැබෙන දේ උන්වහන්සේ හොරට සිවුරු පෙරවගෙන වංචනික විදිහට ඒක භුක්ති විඳිනවා. ඒක අපරාධයක්. හැබැයි පරාජිකාවටපත් වෙලා නැතිනම් පොඩි පොඩි අඩුපාඩු තිබුණයි කියලා උන්වහන්සේලා ඒ ප්‍රත්‍යලාභය ලබන්නට නොසුදුසු නෙමෙයි. එහෙමයි. හැබැයි ඒ සුදුසුකම තවත් ආකාරයකින් දක්වලා තියෙනවා. රහතන් වහන්සේලා සහ ආර්යයන් වහන්සේලා තමයි සංඝයා වෙනුවෙන් ලැබෙන දේ ලබන්නට සුදුසුම පුද්ගලය. එහෙමයි. ඒතර උන්වහන්සේලාගේ ඒ සිව්පස පරිභෝජනේ සාමි පරිභෝජනේ. එහෙමයි. ඒතර සාමාන්‍ය ප්‍රතඥ භික්ෂුන් වහන්සේ නමක් ඒවා පරිහරණය කරනවා නම් එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වෙච්ච නිසා Tamanටත් ඒවැ යම් අයිතියක් තියෙනවා. එහෙමයි. එතකොට ඒක දායජ්‍ය පරිභෝජනය. එහෙමයි. හැබැයි දායජ්‍ය පරිභෝජනේ වෙන්නේ අඩුම තරමින් Tamanට මාර්ගඵලයක් නැත්තම් ප්‍රත්‍යවේක්ෂා නුවණින්වත් ඒ දාන ටික වලදන්නට සැලකිලිමත් වෙන්න ඕන. ඒවා පිළිබඳව කෙලස් උපදවා ගන්නේ නැතුව. එහෙමයි. ඉතින් යම් කිසි කෙනෙක් මාර්ගඵලයකට පැමිණලත් නැහැ. හැබැයි අර දායකයාගෙන් ලැබෙන සිව්පසය තෘෂ්ණා මූලිකව කෙලෙස් සහිතව වළඳනවා ප්‍රත්‍යවේක්ෂණයකින් තොරව. මේ මේ දානේ වළඳන්නේ මේ සිව්පසය පරිභෝග කරන්නේ කුමකටද කියලා ਵਿਚාරයක් නැතුව. ඒ විදිහට අවිචාරවත්ව ඒ ආහාරය වැළඳුවොත් ඒක හඳුන්වන්නේ ඉන පරිභෝගය. ඒ කියන්නේ ණයට කෑවා වෙනවා. ලැබිලා තියෙනවා. එහෙම. හැබැයි කාලා තියෙන සුදුසුකම් ඇතුව නෙමෙයි. අනුභව කරලා තියෙන සුදුසුකම් ඇතුව නෙමෙයි. එහෙම. ඉතින් ඒ නිසා පරාජිකාවකටපත් වෙලා භික්ෂුත්වයෙන් ගිලිහිලා අර සංඝයාට ලැබෙන දේ අනුභව කරනවා නම් ඒක වඩා බරපතල කර්මයක් අකුසල කර්මයක් වෙනවා. ඒක සසරේ බරපතල විදිහට Tamanට ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි එහෙම නොවේ නම් පුංචි පුංචි අඩුපාඩු තිබුණයි කියලා උන්වහන්සේට ඒ ප්‍රත්‍යලාභය හිමිකම තියෙනවා. ඒ හිමිකම තමන් පාවිච්චි කරන්නේ නුවණින්ද නැත්නම් අනුවණින්ද? එහෙමයි. ප්‍රත්‍යවේක්ෂා කරලද නැතුවද? ඒ මත තමයි උන්වහන්සේගේ ඉදිරි ಗುಣ වැඩි වීම තීරණය වෙන්නේ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමකගේ අඩුපාඩු තිබුණා වුණත් ඒ භික්ෂුව මොහොතක් හෝ මෙත්සිත පතුරවනවා නම් ඒ භික්ෂුව දායකයාගේ සිව්පස්සේ ලබන්නට සුදුසුයි. එහෙමයි. අච්චරා සංඝාත මත්තම් පිචේ භික්කවේ භික්ඛු මෙත්තං චිත්තං ආසේවති. අයං උච්චති භික්කවේ භික්ඛු අරිත්තජ්ජානෝ විහෙරති. සත්තු සාසන කරෝ ඕවාද පති කරෝ. අමෝඝං රට්ටපින්නම් භුඤ්ජති. කෝපන වාදෝ යේනං බහුලී කරොන්ති. එතකොට මේ මූල අච්චරා සංඝාත සූත්‍රය මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ යම් භික්ෂුවක් අසුරක් ගසන තරම් කාලයේවත් මෛත්‍රී චිත්තය පවත්වනවා නම් ඒ භික්ෂුව බුදුන් වහන්සේගේ අනුශාසනය කරන රටවැසියා දෙන දාණය සුදුසු පරිදි වළඳන කෙනෙකු බවය. යම් භික්ෂුවක් වැඩි වේලාවක් මෛත්‍රී භාවනාව කරනවා නම් ඒ භික්ෂුව රටවැසියා දෙන දාණය වැළඳීමට සුදුස්සකු වන බව ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත. අච්චරා සංඝාත මෙත්තං ආසේවන්තස්ස භික්ඛුනෝ දින්නම් දානං මහට්ටියං හෝති මහප්පලං මහානිසංසම් මහා ජුතිකං මහා විප්පාරං යනුවෙන් අටුවාවෙහි අසුරු සැනක් පමණ කාලයෙහි වුවද මෛත්‍රිය කරන භික්ෂුවට දෙන දානයේ මහත්ඵල මහානිසංස බව දක්වා තිබේ. දෙන්නා වූ දායකයාට මහත්ඵල වන බැවින් ඒ භික්ෂුව දායකයාට ණයකාරයෙකු නොවි දායකයාගේ දාණයට හිමියෙකු වී ඒ දාණය වළඳන්නේ. එයින් ඒ භික්ෂුවට කිසිම පාපයක් නොවන්නේය. එතකොට භික්ෂුන් වහන්සේලා තමන්ට වඳින අයට සුවපත් වේවා යනාදීන් මෙත් කිරීම පුරුදු කරගෙන තිබෙන්නේද මේ කරුණ නිසාමය. සීලේහි දෝෂයක් අඩුපාඩුවක් ඇතත් වඳින්නා වූ තැනැත්තාට සුවපත් වේවා යනාදීන් මෙත් කිරීමෙන් භික්ෂුව වන්දනා පිළිගැනීමට සුදුසු වේ. එය පිළිගැනීමෙන් භික්ෂුවට වරදක් නොවේ. එහෙමයි. එතකොට දැන් අග්ගික්ඛන්දෝපම කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුසිල්වත්ව ඉඳගෙන මහජනයාගේ සිව්පසය පරිභෝජනය කිරීමේ තියෙන බරපතලකම. එහෙමයි. ඉතින් මේ කාරණේ ඇහුවට පස්සේ බොහෝ දෙනෙක් සිවුරු හැර හැර යන්න පටන් ගත්තා මේක නම් බරපතල වැඩක්. එහෙමයි. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩම කරලා එනකොට අර කලින් හිටියට වඩා භික්ෂුන් වහන්සේලා ගොඩක් අඩු වෙලා. ඒ ඇයිද කියලා ආනන්ද හැඳුරගෙන් අහපුවම ආනන්ද හැඳුර කියන්නේ තථාගතයන් වහන්සේ අග්ගික්කන්දෝපම සූත්‍රය දේශනා කරලා වැඩම කළාට පස්සේ බොහෝ දෙනා සිවුරු හැරලා ගියයි. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ අච්චරා සංඝාත සූත්‍ර දේශනා කරන්නේ මහණෙනි යම් කෙනෙක් භික්ෂුත්වය තුල රැකෙනවා. ඒ කියන්නේ පරාජිකා වෙලා පැවිද්දෙක් වගේ වංචනිකව පෙනී හිටනවා නම් ඒ භික්ෂුවට කිසිම සහනයක් නැහැ. එහෙමයි. එතකොට පරාජිකාපත්තියකටපත් වෙලා නැතිනම් මහානකම රැකගෙන ඉන්නවා නම් අවශේෂ පුංචි පුංචි දුර්වලකම් තිබුණා වුණත් මහජනයා දෙන දාණය සිව්පස්සේ පරිභෝජනය කරන්න සුදුස්සෙක් වෙනවා ඒ සුදුසුකම වඩාත් ශක්තිමත් කරගන්නට පුළුවන් මොහොතක් හරි මෙත් වඩනවා එතකොට භික්ෂුන් වහන්සේලාට දායකයෙක් වඳිනකොට සුවපත් වේවා කියලා කියන්න පුරුදු වෙලා තියෙන්නේ ඒ මොහොතේ පවා අර වන්දනා කරන කෙනා පිළිබඳ මෙත්සිත උපදවන්න. එහෙම. එහෙම. ඉතින් ඒව හරියට දැනගෙන කරනවා නම් ඒ භික්ෂුව ඒ කරුණ මතම වන්දනාවට සුදුස්සෙක් බවට පත් වෙනවා. අපි ඉක්මනින් ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙලා නැවතත් වැඩසටහනට සම්බන්ධ අපි නැවතත් සම්බන්ධ වන්නේ සුපුරුදු වැඩසටහන සමගයි අපේ ස්වාමීන් වහන්සේ මේ අපිට ධර්ම විනිශ්චය ග්‍රන්ථයේදී මේ හමු වෙන තව පරිච්ඡේදයක් තමයි මේ 38 වෙනි පරිච්ඡේදයේදී මහානායක ස්වාමීන් වහන්සේ දක්වලා තියෙන දුස්සීලයෙන් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේද? දුස්සීල සේවනය පාපයක්ද? අපේ ස්වාමීන් වහන්සේ මෙතනදී අදහස් කරන්නේ දුස්සීලයෙන් සමග පිළිපැදිය යුත්තේ කෙසේද කියන එක අපි කොයි විදිහටද වුන් ඇසුරු කර යුත්තේ කියන කාරණාවද? ඔව් ඒ කියන්නේ දැන් මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අසේවනාච බාලාණන් කියලා. ඒ කියන්නේ බාලයින් ඇසුරු කිරීමෙන් වළකින්න. එහෙමයි. දැන් මේ ප්‍රකාශනය තුළ තථාගතයන් වහන්සේ දක්වන්නේ බාලයා කියලා කියන්නේ ගුණහීන තැනත්තානේ. එහෙමයි. එතකොට ඒ වගේ ගුණහීන පුද්ගලයව වර්ජනය කරන්න නෙමෙයි පුද්ගල වර්ජනයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම මේ කතා කරන්නේ ඒ වගේ දුර්ගුණ තියෙන දුර්වල පුද්ගලයින්ව ඇසුරු කරනකොට තමන්ට නොදැනුවත්වම තමන්වත් ඒ වගේ ගති ලක්ෂණ වලට ඇබ්බැහි වෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාදිසං භජතේ මිත්තං යාදිසං උපසේවති සෝපි තාදිසකෝ හෝති සහවාසෝ හි තාදිසෝ මේකට ජීවත් වෙනවා කියන එක මෙන්න මේ බඳු දෙයක් කෙබඳු දෙයක්ද යාදිසම් භජතේ මිත්තං යාදිසම් උපසේවති යම් බඳු කෙනෙක් ඇසුරු කරනවද යම් බඳු කෙනෙක් සේවනය කරනවද සෝපි තාදිසකෝ හෝති එතකොට තමනුත් ඒ වගේ කෙනෙක් බවට පරිවර්තනය එහෙමයි භජනය කියලා කියන්නේ එහෙම එකක් එහෙමයි එතකොට ඒ දුස්සීලයින් ඇසුරු කරන්න එපාය එහෙම නැත්නම් බාලයින් ඇසුරු කරන්න එපාය කියන්නේ පුද්ගලයෝ වර්ජනය කරන්න නෙමෙයි ඒගොල්ලන්ගේ බාල ගති ලක්ෂණ භුක්ති විඳින්න එපා. ඒවත් එක මොහු වෙන්නට එපා. එහෙමයි. ඒවා භජනය කරන්න එපා. ඒවා ඇසුරු කරන්න එපා. එහෙමයි. ඉතින් ඒවා ඇසුරු නොකර ඉන්නට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි අපි බුද්ධිමත්ව තේරුම් ගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපිට මේ සමාජයේ දුස්සීලය, බාලයය කියලා වෙන් කරන්න ගත්තොත් එහෙම එතකොට ඒ සියලු දෙනාම බැහැර කරලා අපිට ජීවත් වෙන්න පුළුවන් ද තනියෙන්. එහෙමයි. ඊළඟට අනික් අතට පණ්ඩිතානංච සේවනං කියලා බුදුහාමුදුරෝ දේශනා කරන පණ්ඩිතයන් ඇසුරු කරන්න. ඉතින් පණ්ඩිතයන් ඇසුරු කරන්න කියලා ඊට වඩා ඉහළින් ඉන්න කෙනෙක්ට ඇසුරු කරන්න වෙන්නේ. එහෙමයි. ප්‍රඥාවෙන් ගුණේ. එහෙමයි. එතකොට දැන් අපට ඒතනත්තා පඬිතයා වෙනකොට ඒ අයට අපි ඊට වඩා අඩු ප්‍රඥාවෙන් ගුණෙන් අඩු පිටසක් බවට නෙපත් වෙන්නේ. එහෙමයි. එතකොට එහෙමයි බැහැර කළ යුතු නම් එතකොට අර සීලෙන් ගුණෙන් වැඩි හිටිය ඇසුරු කරන්න විදිහක් නැති වෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා මෙතන අපි බුද්ධිමත්ව තේරුම් ගන්න ඕන. මෙතන එහෙම පුද්ගල වර්ජනයක් ගැන නෙමෙයි කියන්නේ. මෙතන වඩාත්ම අවධානය යොමු කරන්නේ ඒ ඇසුරු කරන්නේ කවර පදනමකද ඇසුරු කරන්නේ මොනවාද? එහෙමයි. එතකොට අර දුස්සීලයා හෝ දුර්ජනයා හෝ බාලයා හෝ ඇසුරු කරනකොට ඒතනත්තාගේ ගති ලක්ෂණත් එක්කලා අපි මොහු වෙන්නට ගියොත් එහෙම වැඩි කාලයක් යන ඉස්සලා අපි ඒ ඒ වලටම වැටෙනවා. එහෙමයි. හැබැයි අපට ඕන නම් පුළුවන් ඒ දුර්වල පුද්ගලයෙක්ව එතනින් නගා සිටවන්නට එතනින් ගොඩ ගන්නා අදහසින් ඒ පුද්ගලයා ඇසුරු කරන්නට පුළුවන්. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වලේ ඉන්න කෙනෙක් Taman වලට වැටෙන්නේ නැතුව ගොඩ ඉඳලා ඒ තනත්තා ගොඩ ගන්න. හැබැයි Tamanුත් වලට වැටුනොත් එහෙම Tamanu විනාශ වෙනවා අනිත් කෙනත් විනාශ වෙනවා. ඒතකොට Taman වලට වැටුනොත් අනිත් කෙනා ගොඩ ගන්නවා කියන එකක් ප්‍රායෝගිකව කරන්න බෑ. එහෙමයි. එනිසා අපි දුස්සීලෙක් හෝ දුර්ජනෙක් හෝ බාලයෙක් හෝ අපට ඇසුරු කරන්න බාධාවක් නැහැ. ඒතනත්තා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ඒතනත්තා වරදින් මුදවාගෙන දුසිල්වත් බවින් මුදවා ගන්නා අදහසින් කටයුතු කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි පසුගිය වැඩසටහනේදී සිහිපත් කළා අර විහාරස්ථානයක තරුණ ස්වාමීන් වහන්සේ නමක් ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා කියලා චෝදනා කරලා මුළු ගමේම කැලෑ පත්‍ර ගහලා දාන දෙන එකෙන් නවත්තලා වර්ජනය කරනකොට එක අම්මා කෙනෙක් ඉදිරිපත් වෙලා ඒ පොඩි හාමුදුරන්ව රැකගත්තු හැටි. එහෙමයි. එතකොට දැන් දුස්සීලයෙන් බැහැර කළ යුතුයි කියන පදනමේ ඒ අම්මත් හිටියානම් එහෙම අර හාමුදුරුවන් රැකගන්න වෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා සිල්වත්ද දුස්සීලද කියලා බලන්නත් උන්වහන්සේ ඇසුරු කරලා බලන්න ඕන සමීප වෙලා. ඒ වගේම යම් යම් දුර්වලකම් තිබුණා වුණත් අවශ්‍ය නම් කරුණා මෛත්‍රියේ උපායශීලීව ගොඩ ගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා මේ මෑණියන් ප්‍රයත්නක එතකොට අන්න ඒ වගේ අපි දුර්වල පුද්ගලයෙක්ව ඇසුරු කරන්නේ ඒතනත්තාගේ යහපත සඳහා නම් අපි ඒක දැනගෙන නුවණින් කටයුතු කරනවා නම් ඒ වරදක් නෙමෙයි. දැන් එක්තරා කාලයක් අපිත් ඒ විදිහට බහුල විදිහට මත්පැන් බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ව අපි සමීපව ඇසුරු කළා නිතරම අපි ධර්ම දේශනාවලට එහෙම යනකොට ඒ මහත්මයාගේ වාහනේ තමයි අපි එහෙමයි ධර්ම දේශනාවලට එහෙම ගියේ. මොකද ඔහු මට ඇවිදින් කිව්වා අනේ ස්වාමීන් වහන්ස මාව මේ මත්පැන් බීමෙන් මාව බේරගන්න. මාව ගොඩ ගන්න. මට ඒ සඳහා උදව් කරන්න. ඉතින් මම කිව්වා මේ අනිත් අය මත්පැන් බීමෙන් වළක්වා ගැනීම ආශ්චර්යයක් මට නැහැ. ඉතින් මට උපදෙස් දෙන්න පුළුවන්. ඉතින් ඒකේ පිහිටන එක නොපිහිටන එක තමන්ගේ වැඩ. ඉතින් තමන්ට ඕනකම තියෙනවා නම් මේකෙන් වළකින්න මට පුළුවන් සහාය වෙන්න. ඊට පස්සේ එතුමාම යෝජනා කළා ආහම්දුරනේ මගේ වාහනයක් තියෙනවා. ඉතින් ඔබ වහන්සේට බණවලට එහෙම වඩින්න ඕන වෙනකොට මට කතා කරන්න. එතකොට මට එන්න පුළුවන්. එතකොට නිතර ඔබ වහන්සේත් එක්ක ධර්ම කාරණා කතා කරන්න පුළුවන්. මටත් ඒ බණ අහන්න පුළුවන්. එහෙම නිතර නිතර ඔබ වහන්සේගේ අසුර ලැබුණොත් මට මේකෙන් වළකින්න පුළුවන්. එහෙමයි. ඉතින් ඊට පස්සේ මම එතුමාට කිව්වා එහෙනම් අහවල් දවසේ බණක් තියෙනවා එන්න කියලා දින ගණනාවකට ඉස්සරහ දිනයක් මම කිව්වා. එහෙමයි. මොකද මට ඕන උනේ මේ කියන දෙෙහි පිහිටලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා බිරිඳට මෑණියන්ට ඒ ගැන කියලා බොහොම බලාපොරොත්තු තියාගෙන හරියට ඒ දවසේ කියපු වෙලාවටම ආවා. එහෙමයි. ඉතින් මම ඒකෙන් තේරුම් ගත්තා මත්පැන් බිව්වා වුණාට මේකෙන් ගැලවෙන්නත් ඕනකමක් තියෙනවා ධර්ම ගෞරවයේ තියෙනවා යමක් කිව්වහම දිනේ වෙලාව මතක තියාගෙන වගකීමකින් වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙමයි. එතකොට ඒ ගුණාංග ටික මම ඒ කාරණෙන් හඳුනාගත්තා. එහෙමයි. හඳුනාගත්තු නිසා මම ඊළඟ ඊළඟ අවස්ථාවලත් මම ධර්මදේශනා වලට මතක් කළාම ඉතින් අපට තේරුණා භික්ෂුන් වහන්සේලා ගැනත් ලොකු කරුණා මෛත්‍රියක් තියෙනවා. එහෙමයි. දැන් හුඟක් අයට තියෙන හාමුදුරු ගැන ඊර්ෂ්‍යාවක් නිකම් මේ අනුන්ගෙන් ලැබෙන දේ වළඳලා ඔහෙ සැපසේ ඉන්නවා කියන. ඉතින් කලාතුරකින් දායකයෝ තුළ තමයි අපි දකින්නේ හාමුදුරු කෙරෙහි ලොකු මෙත්සිතක් ස්නේහයක් ඇතුව කටයුතු කරන අය ගිහි සමාජයේ බොහොම අතලොස්සක් තමයි හමු වෙන්නේ. එහෙමයි. ඉතින් එතුමා එහෙම කෙනෙක් කියලා මට දැනුණා. මත්පැන් නැමැති දුර්වලකම තියෙනවා. හැබැයි අර විදිහට භික්ෂුන් වහන්සේලා කෙරෙහිම හරීම ලෙන්ගතුකම හරීම මෙත්සිතක් ඇතුව කටයුතු කරනවා. දැන් බනකට යන්න වාහනයට ගොඩ වුණන් පස්සේ මම ටිකක් තෙහෙට්ටුවටපත් වෙලා ඉන්නවනම් මට කියන්නේ හාමුදුරුවෝ සීට් එක ටිකක් පාත් කරගෙන හාමුදුරුවෝ සැතපෙන්න මම අවශ්‍ය තැනට එක් කරගෙන යන්න. එහෙම. එතකොට කොයිතරම් දුරක වුණත් අහවල් තැනටයි යන්න ඕන කියලා කිව්වෙන් පස්සේ ආයේ මොකක්වත් නැහැ රෑද දවල්ද ඕන වෙලාවක ඒ નિયમિત වෙලාවට හරියට එතනට එක්කන් යනවා. එහෙමයි. එතකොට හැබැයි ඒ යන්නේනකන් මට දානේ ටික නිවැරදිව වෙලාවට ලැබෙනවද ගිලම්පස ටික වෙලාවට ලැබෙනවද තෙහෙට්ටු වෙනකොට මම ටිකක් සැතපෙනවද මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙනවා. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ හරිය මෙත් සිතකින් කටයුතු කළා. එහෙමයි. ඉතින් දැන් ඔහොම කරන අතරතුරේ ඉතින් මට ගිහි පැවිදි නොයෙක් දෙනාගේ මට චෝදනා ආවා මේ බේබද්දෙක් එක්කලාද හාමුදුරුවෝ දැන් මේ ගමන් බිමන් වඩින්න. මේ බණවලට යන්නේ. කියලා එක පැත්තකින් මට චෝදනාවක් අනිත් පැත්තෙන් එතුමාට චෝදනා කළා හාමුදුරුවෝ ඉස්සරහින් තියාගෙන මේ මිනිහා තමන්ගේ වැඩ ටික කරගන්නවා හාමුදුරුවෝ අන්දගෙන. එහෙමයි. එතකොට තව සමහරු මට කියන්න ගත්තා හාමුදුරුවන් දැන් අර මිනිහට රැවටිලා මේ විදිහට හාමුදුරුවෝ මේ දපණ වැටිලා මෙහෙම කටයුතු කරගෙන යනවා එහෙමයි. ඉතින් ඔන්න ඔය විදිහට සමාජය එක එක විදිහෙන් දකින්න පුළුවන්. ඉතින් අපි එතනදිත් පරිස්සම් වෙන්න ඕන අර අපි පසුගිය වැඩසටහන් වල කතා කළානේ බරපතල වැරදි නොවුනා වුණාට සමහර දේවල් කරන්න ගියාම සමස්ත සංඝ සමාජයටම නිග්‍රහයක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් එතුමා පිරිමියෙක් නිසා මට එහෙම අසුරු කරන්න පුළුවන්. එහෙමයි. දැන් කාන්තාවකට උදව් කරන්න කියලා අපට එහෙම සමීපව අසුරු කරන්න ගියොත් එහෙම ඒක ඉතින් සාසනයටම බරපතල චෝදනාවක් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා ඒ බඳු කරුණවලදී අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙමයි. හැබැයි මේ දුර්ජනයේක දුස්සීලයේක එතකොට බාලයේක ඒ විදිහෙන් කියලා අපට ඒ පුද්ගලයා බැහැර කිරීම නොවේයි පළවෙනි කාරණේ තමයි ඒ දුර්වලකම් අපි සමග මුහු වෙන්නේ අපි පරිස්සම් වෙන්න දෙවැනි කාරණේ තමයි ඒ තනත්තා ඒ දුර්වල තැනින් ගොඩ ගන්න පුළුවන්ද. ඉතින් ඇත්තටම දුර්ජනයා කියලා කියන කෙනා නම් ඉතින් ගොඩ ගන්න පහසු නැහැ. මොකද දුර්ජනයාගේ තියෙන්නේ උදව් කරන කෙනාගෙත් බෙල්ල කපන ගතියනේ. එහෙම. එහෙම අයට උදව් කරලා ගොඩ ගන්න එක පහසු නැහැ. දුෂ්ට දුර්ජන පුද්ගල. හැබැයි ඉතින් බෝසත්වරු වගේ අය එහෙම අයවත් අතහරින්නේ නැහැ. එහෙම දුර්ජන දුෂ්ට පිරිස දැන් දේවදත්ත චරිතය ගත්තාම හැම භවයකම කෙනෙහිලි කන්නේ කරන්නේ. නමුත් අතහරින්නේ නැහැ. අවසාන මොහොත දක්වා අරගෙන ගිහිල්ලා ඔහුගේ සසර ගමන නිමා කරගන්න උදව් කරනවා. ඉතින් ඒ උදාර චරිත. ඉතින් අවශේෂ පුද්ගලයින්ට බෝසත්වරේ කරනවා වගේම දැවැන්ත කාර්යයක් කරන්න බෑ. හැබැයි ශ්‍රාවකයෝ හැටියට වුණත් අපටත් යම්කිසි කාර්යභාරයක් තියෙනවා වගකීමක් තියෙනවා දුර්වලකම් ඇති අය හඳුනාගත්තාම ඒ අය ආරක්ෂා කරගෙන එතනින් මුදවාගෙන කටයුතු එහෙමයි. ඉතින් එතකොට ගිහියෙක් දුසිල්වත්ව කටයුතු කරනවා නම් ඒ ගිහිය දුස්සීල බවින් මුදවා ගන්නට පැවිද්දා ක්‍රියා කරන්නට ඕන. පැවිද්දෙක් දුස්සීලව ක්‍රියා කරනවා නම් ඒ පැවිද්දා දුස්සීලවත් බවින් මුදවා ගන්නට පැවිද්දත් ක්‍රියාත්මක වෙන්න ඕන ගිහියත් ක්‍රියාත්මක වෙන්න. එහෙමයි. ඉතින් ගිහියා මුදවා ගන්නත් ගිහි පැවිදි දෙපිරිසම ක්‍රියාත්මක වෙනවා. නමුත් සාමාන්‍ය සමාජයේ ස්වභාවය තමයි කියනකොට මොන කතන්දර කිව්වා වුණත් කරනකොට අර දුස්සීල පුද්ගලයා එයින් මිදෙන්න උත්සාහ කරනකොට ඒකට අත දෙන්න නෙමෙයි වලකපන්න තමයි හදන්නේ. එහෙමයි ප්‍රසාර. දැන් ඒ ඒ මත්පැන් බොමින් හිටපු ඒ මහත්මයා ඒකෙන් මුදවා ගන්න ක්‍රියා කරද්දී ලොක්කොම අර්බුදේ මතුනේ යාළු මිත්‍රෝ හිතවතුන් ඒගොල්ලෝ එතන රැකෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මට තව හොඳම අත්දැකීම තමයි අපේ තාත්තා මත්පැනට ඇබ්බැහි වෙලා හිටපගෙන තාත්තා ඉතින් පැත්ත වැටෙනකම් බොන කෙනෙක් නෙමෙයි. නමුත් හැමදාම දිනපතාම ටිකක් හරි බොනවා. එහෙමයි. ඉතින් අන්තිම කාලේ මම පන්සලට ගෙන්නගෙන පන්සලේ නැවතිලා අවුරුදු 9ක් විතර හාමුදුරන්ට උපස්ථාන කළා. ඒ කාලේ සම්පූර්ණ බීම අතහැරලා හිටියා. ඉතින් නමුත් දැන් තාත්තගේ ස්වභාවය තමයි මල ගෙදරට, මගුල් ගෙදරට ඥාතීන්ගේ හැම දෙයකටම තාත්තා සම්බන්ධ වෙනවා. එහෙමයි. එන්න පන්සලේ ඉඳලා ඒවට ගිහාම අපේම ඥාතීන්ට දැන් මේක ඔරොත්තු දෙන්නේ මොකද අර එක පැදුරේ läගගෙන ඒගොල්ලොත් එක්කලා එකට කඩේ වැටිලා දැන් මත්පැන් බීපු ඒ මිනිස්සයා දැන් මේකෙන් වැළකීලා ඉන්නකොට අරගොල්ලන්ට පොඩි අමාරුවක් ඇති වෙනවා. පොඩි චිත්ත පීඩාවක් ඇති වෙනවා. දැන් අපි වැරදිකාරයෝ. එහෙමයි. දැන් මෙයා වරදින් මිදිලා. එහෙමයි. ඒතකොට එක්කෙනෙක් වරදින් මිදිච්ච ගමන් අනිත් අයගේ වැරද්ද එතන වඩා ප්‍රකට වෙලා පේන්න ගන්නවා. එහෙමයි අපේ ස්වාමී. ඒතකොට ඒකට ඒගොල්ලෝ ලෑස්ති නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම උත්සාහ කරනවා අර වරදින් මිදෙන්න හදන පුද්ගලයා කොහොම හරි වරදට හෙලන. නැවත නැවත ඇදලා ගන්න. නැවත ඇදලා ගන්න. ඒ නිසා තාත්තා මල ගෙදරක මගුල් ගෙදරක ගිය හැම දවසෙම කොහොම හරි උත්සාහ කරනවා අර විදිහට නිඳා කරලා ලැජ්ජා කරලා කොහොම හරි පොවන්න. ආ දැන් මෙයා උපාසකයා වෙලා මෙයා දැන් පන්සලට ගිහිල්ලා මෙයා දැන් රහත් වෙන්න යන්නේ බුදු වෙන්න යන්නේ. කොහොම කිය කියා කොහොම හරි සමච්චල් කරලා ටිකක් හරි පොවන්න තමයි උත්සාහය. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ එක පැත්තකින් අපි දුස්සීලයෙන් පාපතරයෙන් දුර්ජනයෙන් ඇසුරු කරද්දී පරිස්සම් වෙන්න ඕන දේ තමයි අපි ඒ අය සමග මුහු වෙලා ඒ අයගේ දුර්වලකම් අපට ඇබ්බැහි නොවෙන්න. එහෙමයි. දෙවැනි කාරණේ තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන ඒ අය හැකිනම් ඒ ඉන්නා තැනින් මුදවා ගන්න. එහෙමයි. තුන්වෙනි කාරණේ තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන අපට එහෙම අනිත් කෙනා මුදවා ගන්න බැරි වුණත් අඩුම තරමින් ඒ මිනිස්සයා වලට ඇදලා දාන්නට උත්සාහ කරන්නේ නැතුව සත්භාවයෙන් ක්‍රියාත්මක වෙන්නටවත් අවම වශයෙන් පරිස්සම් වෙන්න ඕන. එහෙමයි. නමුත් සමාජය තුල ක්‍රියාත්මක වෙන්නේ ඕකෙන් මොල් කාරණයයි අග කාරණයයි. ඒ කියන්නේ එක්ක ඇසුරු කරලා තමනුත් ඒ වලට වැටෙනවා. එහෙම නැත්නම් අනිත් කෙනා ගොඩ ගන්න හදනකොට තමන් ඉන්න වලට ඇදලා ගන්නවා. එහෙමයි. එහෙමයි. ඉතින් ඒක සමාජයට කරන බලවත් අපරාධය. එහෙමයි. වහන්සේගේ දහම් කාරණාවෙන් මට තව කාරණාවක් පැන නගින අපේ ස්වාමීන් වහන්සේ. ඔය විසම සමාජය තුළ මේ සිල්වත් භික්ෂුවටත් අලජ්ජි ස්වභාවයෙන් පරිභව කරනවානේ අපේ ස්වාමීන් වහන්සේ. ඒක දැඩි පාපයක් නේද අපේ ස්වාමීන් අනිවාර්යයෙන්ම. මොකද දැන් සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා සමාජයේ ඉන්නකොට අනිත් භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේලා කැමති විදිහට පවතින්න බැරි වෙනවා. මොකද හැමතිස්සෙම මහජනයා සංසන්දනය කරනවා. එහෙමයි. අර හාමුදුරුවෝ මෙහෙම නම් ඇයිද ඔබ වහන්සේලාට එහෙම ඉන්න බැරි? එහෙමයි. ඔබ වහන්සේලා ඇයිද මෙහෙම කරන්න කියලා අර හොඳ භික්ෂුන් වහන්සේලා පෙන්න පෙන්න තමයි නිග්‍රහ කරන්නේ. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි වර්තමානයේ දැන් ওই ධර්මයේ විකෘති කරන කණ්ඩායමක් ඉන්නේ භික්ෂුන් වහන්සේලා. එතකොට රේරුකානේ මහානායක හාමුදුරුවෝ ලියලා තියෙන මේ පොත් පෙළ එහෙමයි. වර්තමාන සමාජයේ ගිහි පැවිදි සියලු දෙනාම ඒ ධර්ම ග්‍රන්ථ බොහොම අගය කරනවා පරිහරණය කරනවා ප්‍රයෝජන ගන්න. එහෙමයි. දැන් ওই ධර්මයේ විකෘති කරන කණ්ඩායමේ අයට ලොකුම අභියෝගයක් තමයි මහානායක හඳුරන්නේ මේ පොත් පෙළ. එහෙමයි. මොකද ඒගොල්ලෝ වැරදි බණ කියන හැම මොහොතකම කවුරු හරි මතු කරනවා රේරුකාණේ මහානායක හඳුරන්නේ පොතේ මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. එහෙමයි. ඒ නිසා ඒ කණ්ඩායම සැලසුම් සහගතව පොත්වලට නිග්‍රහ කරන්න විතරක් නෙමෙයි මහානායක හාමුදුරුවන්ට චෝදනා කරන්න ක්‍රියාත්මක. එහෙමයි. දැන් මේ මෑතකදී ඒ එක ওই අරිහතුන් වහන්සේ නමක් කියලා ප්‍රසිද්ධ කරගෙන ඉන්න ලෝකෙට පෙනී හිටින ලංකාවේ බුදුහාමුදුරු බුදුනාය කියන ඒ බඳු භික්ෂුවක් මේ ඊයේ පෙරේදා අන්තර්ජාලය අපි දැක්කා කියලා තියෙනවා රේරුකාණේ මහානායක හාමුදුරුව මේ ලියපු පොත් වැරදිය එතකොට උන්වහන්සේ ඒ වැරදි කතා කිව්ව නිසා තමයි ඒ වැරදි බණ ලිව්ව නිසා තමයි ඇස්සන්ද උනේ එතකොට උන්වහන්සේ අපවත් වෙලා ගිහිල්ලා මොකද්ද ගැරඬියෙක් වෙලා ඉන්නවද ඊළඟට උන්වහන්සේ හිටියේ බුරුමය. එතකොට බුරුමේ තියෙන මහායාන මේ බුදුදහමය. එතකොට ඒ ඒ අනුව තමයි මේ බණ පොත්වල ලියලා තියෙන්නේ මහායාන දහමයි. ඔන්නඔහම කියලා සම්පූර්ණම පොත්පත්වලට විතරක් නෙමෙයි සම්පූර්ණ මහානායක හණන්ගේ චරිතයට පවා නිග්‍රහ කරනවා. රේරුකාණේ මහානායක හාමුදුරුවෝ කියන්නේ මෑත යුගයේ වැඩ හිටපු සුවිශේෂ චරිතයක්. එහෙමයි. උන්වහන්සේ සිල්වත් ගුණවත්කම් අතින්ද ඊට පස්සේ ධර්මඥානය අතින්ද ඊළඟට භාවනාව වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ඒ හැම පැත්තකින්ම සුවිශේෂ චරිතයක්. එහෙමයි. ඒතර ඒ බඳු චරිතයක් සිහි කර කර අර අරිහතුන් වහන්සේලා හැටියට පෙනී හිටින ඒ භික්ෂුන් වහන්සේලා අර විදිහට නිග්‍රහ කරන්නේ ඇයි? දැන් මේ මහානායක හරගේ පොත් ටික සහ උන්වහන්සේලාගේ චරිත උලුප්පලා පෙන්නකොට අර ගොල්ලන්ට තැනක් නැහැ. එහෙමයි. ඉතින් ඒගොල්ලන්ගේ තන රැකගන්න මේ සමස්ත ධර්ම ග්‍රන්ථ ටිකට උන්වහන්සේලාගේ චරිතයටත් අර විදිහට නිග්‍රහ කරගෙන යනවා. එහෙමයි. ඉතින් එතකොට ඒවෙන් කරගන්න කරුම සසරේ කවදා කොහොම ගෙවන්නද කියලා හිතාගන්න බෑ. එහෙමයි. එහෙමයි. ඉතින් ඒ ඒ නිසා ඒ විදිහට සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට ධර්මදර භික්ෂුන් වහන්සේලාට ප්‍රතිපත්තිකරුක භික්ෂුන් වහන්සේලාට අර විදිහෙන් චෝදනා කරන්නට වෑයම් කරනවා. ඒක එක්තරා උපාය මාර්ගයක් ඒගොල්ලන්ගේ තන රැකගන්න. එහෙමයි. ගිහියටත් ওই දෙයම තමයි සිද්ධ වෙන්නේ. මත්පැනින් වැළකීලා ඉන්න, දුරාචාරයෙන් වැළකීලා ඉන්න ඒ වගේ ගිහියෙකුට පහසු නෑ සමාජයේ ඉන්න. මොකක් නිසාද? එක්කෝ අර විදිහට නිඳා කරලා අපහාස කරලා කොහොම හරි එතනට ඇදලා දාගන්න උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් අර විදිහට ඒ චරිත ඝාතනය කරන්නට බෑ. එහෙමයි. දැන් අපේ ස්වාමීන් ගිහි සමාජ තරුණ පරපුර අතර හදන කාරණාවන්නේ මේ කොල්ලෙක් වුණාම ටිකක් බොන්න ඕනේ. අන්න හරි. එතකොට එහෙම නැති වුණොත් පෞරුෂයන් නැති පිරිමියෙක් කියලා. පිරිමියෙක් වෙන්නේ. ඉතින් එහෙම කියලා සමාජශීලීත්වය කරන්න ඕනේ. එතකොට ඒ වගේ එක එක උපාය ගේනවා. ඉතින් ඒවා එක පැත්තකින් ඔය මද්ද්‍රව්‍ය විකුණන ආයතන විසින් ඒ වගේ ක්‍රමෝපායන් සකසනවා. එහෙම. දැන් ඔය සමහර වෙළඳ ආයතන විසින් ඒ වගේ Tamanට මත්ද්‍රව්‍ය දුම් වැටි ආදිය විකුණ ගන්න ඕන වෙනකොට ඒගොල්ලෝ අර තරුණ පිරිස් ඉන්න තැන්වල ගිහිල්ලා එතකොට ඒ දරුවන්ට පේන හැටියට හොඳ ලස්සන වටින කාර් එකක් නවත්තගෙන ඉතින් එතනට ඒකට හේතු වෙලා සිගරට් එකක් බිබී ඉන්න විදිහ. එතකොට ඒ මනුස්සයාට විශාල පඩියක් ගෙවනවා හැම දවසකම අර ඉස්කෝලයක් ළඟට ගිහිල්ලා ඕක තමයි කරන්න ඕනේ. එහෙමයි. ඒක තමයි ඔහුගේ රාජකාරිය. එහෙමයි. ඒතර අන්න ඒ විදිහට සමාජයේ අර දුසිරතට පොළඹවනවා. එහෙම අපේ සාම. ඉතින් ඒ වගේ විශාල ධනස්කන්ධයක් වියදම් කරනවා සමාජය ඒ අයහපතට පොළඹවන්නේ. දැන් කොච්චර මේ සමාජය තුල සිල්වත්කම් ගැන, ගුණවත්කම් ගැන, ප්‍රතිපත්තිය ගැන කතා කළා වුණත් ප්‍රායෝගිකව ඒවා කරන්න ගියාම පහසු කාර්යයක් නෙමෙයි. මොකද දහසක් පිරිස ඉන්නවා ඒ පුද්ගලයා පල්ලෙහාට ඇදලා දාන්න. ඉතින් ඒක එක පැත්තකින් ඉතින් පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. තථාගතයන් වහන්සේම දේශනා කරනවා අනුසෝතගාමී වූ මේ ලෝකයේ තුල අපට පටිසෝතගාමීවයි යන්න. එහෙමයි. ඔක්කොම ගඟේ පහළටයි ගසාගෙන යන්නේ. එහෙමයි. ඉතින් ඒ අතරේ අපේ අපට උඩුගම්බලා පීනණ්ඩයි සිද්ධ වෙන්නේ. උඩුගම්බලා පීනනකොට අර මෙතෙක් පහලට යනකොට උදව් වෙච්ච ජලකඳම තමයි අපිට ප්‍රතිවිරෝධාකාරයෙන් මුණ ගැහෙන්නේ. එහෙමයි. ඉතින් ඒක ජලකඳේ වැරද්දක් නෙමෙයි. ජලකඳ මෙතෙක් ගැලුවෙත් පල්ලෙහාට තමයි. එහෙමයි. අපිත් පහලට ගහගෙන යද්දී ඒක සහාය වුණා. අපි අනිත් පැත්ත හනකොට ඒක අපිට විරුද්ධ විදිහට හමු වෙනවා. ඉතින් ඒ යථාර්ථය තේරුම් ගත්තොත් විතරයි අපිට මේ ගමන් මඟ කොච්චර බාධක තිබුණත් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි හැපිලා වැටිලා විනාශ වෙලා අපේ ගමන් මඟ අපි ව්‍යර්ථ කරගන්නවා. එහෙමයි. දැන් මහානායක හඳුරෝ ඔය අවසන් කාරණය සම්බන්ධවත් පැහැදිලි කරනවා. සිල්වත් භික්ෂූන් වහන්සේලාට අලජ්ජී දුස්සීලවාදයෙන් ගරහා කිරීමෙන් කුමක් වේද කියන ප්‍රශ්නය 39 වෙනි ප්‍රශ්නයේ හැටියට උන්වහන්සේ මතු කරලා ඒක පැහැදිලි කරනවා භික්ෂූන් වහන්සේලා තමන්ට වරද කරන්න උනට පලි ගැනීම වශයෙන් අපරාධ නොකරන සිල්වත් පිරිසක් වන බැවින් උන්වහන්සේලාට ගරහා කිරීමට අඥයෝ බිය නොවේති. බොහෝ අඥයෝ Tamanගේ පඬිතකම පෙන්වීමටත් වික්‍රමය පෙන්වීමටත් භික්ෂූන් වහන්සේට බණිති. ඒවා අසනු කැමැති අඥයන්ගෙන් ඔවුන්ට උපකාරත් ලැබෙන බැවිනි. ඇතැම්හු ඒ අධම ක්‍රියාව රස්සාවක් කරගෙන සිටිති. ප්‍රඥාන්ට සෙල්ලමක් වී ඇතත් එය ඉතා නපුරු වැඩකි. එහෙම. ඒතකොට දැන් මහානායක හඳුරොත් ඒ මේක රස්සාවක් කරගෙන තියෙනසා කියන කතාවත් මේක පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඒ කාලෙත් ඒ ඒ වැඩපිළිවෙළවල් විවිධ පැතිවලින් එහෙම තිබිලා තියෙනවා. එහෙම අපේක. ආපත්‍යත් දස ආක්‍රෝෂ වස්තුන්ගෙන් එකකි. අලජ්ජියෙකුට දුස්සීලයෙකුට උවද ආක්‍රෝෂ කිරීමේ චේතනාවෙන් අලජ්ජාය දුස්සීලයාය කියා ආක්‍රෝෂ කිරීමෙන් දස අකුසල කර්මපත වලින් එකක් වූ පරුෂ වාචා කර්මය සිදුවේ. කවර භික්ෂුවකට උවද ගරහා කිරීමේ පරසවාචා කර්මපතේ මහා සාවද්‍ය පාපයක් වේ. සිල්වතෙකුට එසේ කිරීමෙන් වන පරසවාචා කර්මය විශේෂයෙන්ම මහා සාවද්ද වේ. එය ඊටා බරපතල පාප කර්මයක්. දැන් මේ කාරණේ බොහොම වැදගත් වෙනවා අරවින්ද මහත්මයා. මොකද දැන් ඇත්තටම සීලයක් නැති ගුණයක් නැති කෙනෙකුට වුණත් ද්වේෂ සහගතව චෝදනා කළොත්, දොස් නැගුවොත්, නිග්‍රහ කළොත් ඒක අකුසලයි. එහෙමයි. එතකොට වරදක් නැති කෙනෙකුට සිල්වත් කෙනෙකුට ගුණවත් කෙනෙකුට අර විදිහෙන් නිග්‍රහ කළොත් ඒක මහා සාවද්ද බරපතල අකුසලයි. එහෙමයි. එතකොට ඒ අකුසල කර්මයේ විපාකය සසර ගමනේ Tamanට Taman නොකල වැරදි වලට හසු වෙන්නට තමන් කොච්චර ಗುಣධම් වැඩුවත් තමන් ගුණවතෙක් සිල්වතෙක් හැටියට අන් අය නොපිළිගන්නට එහෙමයි එතකොට කොච්චර සිල්වත්ව ගුණවත්ව ඉන්න උත්සාහ කළත් අනිත් අයගේ නිග්‍රහ ලබන්නට එහෙමයි. ඒ බඳු බරපතල විපාක ඇති කරනවා මනුලෝපන්නහම. ඉතින් නිරය ආදී වැටිලා දුක් විඳින ප්‍රමාණය මෙච්චරයි කියලා අපිට සීමා කරන්න බෑ මේ පුද්ගලයාගේ චේතනාවත් එක්ක. එහෙමයි. ඊළඟට මහානායක හඳුරු බුද්ධ දේශනාවක් මතු කරලා පෙන්නනවා ද්වේමේ භික්කවේ ආපායිකා නේරයිකා ඉදමප්පහාය කතමේ ද්වේ යෝ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ යෝච පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්තං අමූලකේන අබ්‍රහ්මචරියේන අනුද්ධං සේති ඉමේකෝ භික්කවේ ද්වේ ආපායිකා නේරිකා ඉදමප්පහායාති මේ දේශනෙන් දැක්වෙන්නේ දුස්සීලව සිල්වතෙකු ලෙස සංඝයාට ඇතුළත්ව ඉන්නා තැනත්තාය සිල්වතුන්ට දුස්සීලවාදයෙන් චෝදනා කරන තැනැත්තාය යන දෙදෙනම එය ප්‍රහාණය නොකලහොත් මරණින් මතු නරකයේහි උපදනා බවයි. එහෙමයි. එතකොට දුරුකලේ නැතිනම් අතහැරියේ නැත්තම් නිරයේ උපදින දෙන්නෙක් ගැන විශේෂයෙන් මතු කරලා කියනවා එක්කෙනෙක් තමයි තමන් දුසිල්වත්ව ඉඳගෙන සංඝයාට ඇතුළත්ව සීලවන්තයෙක් හැටියට පෙනී හිටිනවා. එහෙමයි. අනිත් එක්කෙනා තමයි සිල්වතුන්ට ගුණවතුන්ට දුස්සීලවාදී චෝදනා කරන තැනැත්තා. දුස්සීලයාත් සිල්වතුන්ට චෝදනා කරන තැනැත්තාත් යන දෙදෙනාම නරකයේහි උපදින්නවුන් වශයෙන් සමානය. එහි ප්‍රහාණය යනුවෙන් අදහස් කරන්නේ දුස්සීලයා සංඝයාගෙන් අස්වීම හා සිල්වතුන්ට චෝදනා කළ තැනැත්තා විසින් සිල්වතුන්ගෙන් සමාව ගැනීමත්ය. සිල්වතුන්ට චෝදනා කිරීම ඇති භයානකත්වය කියන ලද දේශනාවෙන් දත හැකිය. මෙකල භික්ෂු සීලය ගැන කිසිවක් නොදන්නා වූ ඇවත් නොවන දෙය කුමක්ද කුඩා ඇවත කුමක්ද මහ ඇවත කුමක්ද දුස්සීලවන්නේ කෙසේද කියා නොදන්නා වූ බොහෝ බෞද්ධයෝ කෛරාටිකයන්ගේ කියුම් වලට රැවටි සිල්වත් භික්ෂූන්ට චෝදනා කොට කියන ලද මහා පාපයට හසු වෙති මේ බුදු සසුනේහි සංඝයා කෙරෙහි සිත පහදා දානාදී පින්කම් කොට විශාල පිරිසක් ස්වර්ගයට පැමිණෙන්නාක් මෙන්ම අසත්පුරුෂයන් අනුගමනය කොට සංගණට ද්වේෂ කොටද සංගණට ගර්හා කොටද විශාල පිරිසක් අපායට යති. සුනෙත්ත, මුගපක්ක, අරණේමි, කුද්දාල, පත්තිපාල, ජෝතිපාල, අරක යන ශාස්ත්‍රූවරයන්ගේ ශාසනවලදීද එසේ බොහෝ දෙනා අපායට ගිය බව තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබේ. සිල්වතුන්ට ද්‍රෝහිකම් කිරීමේ විපාකය සමහර විට මෙලවදීමත් ලැබෙන්නේ. එතකොට ඒ සිල්වතුන්ට ගුණවතුන්ට නිග්‍රහ කිරීම, චෝදනා කිරීම ඒක සුළුපටු කාරණයක් නෙමෙයි. ඒක මේ ලෝකයේදීම විපාක ලැබෙන බරපතල පාප කර්මයක්. ඉතින් දැන් අපිට උනත් ඒ විදිහට බලන්න පුළුවන්. ඉතින් මේ පහුගිය කාලවල උනත් ඒ විදිහට ගිහි පැවිදි දෙපිරිසම අතර ඒ විදිහට සිල්වත් ගුණවත් උතුමන්ට නිග්‍රහ කරපු දැන දැනම බොරුවට චෝදනා කරපු අය අවසානයේ මරණයටපත් වෙන්න මොහොතක් තියා හරි ඒව ආදීනව විඳින අවස්ථා අපට අස්පනා පිටම දකින්න ලැබිච්ච අවස්ථා තියෙනවා. එහෙම අපේ සාහිත්‍ය. ඒ නිසා ඒක ditta ධම්ම වේදනීය විපාකයක් හැටියටත් බරපතල වෙනවා. උපපජ්ජ වේදනීයක් විපාකයක් හැටියට ඊළඟ භවයේ නිරේ උපදින්නට හෝ මතු සසරේ නිරේ උපදින්නට හේතු වෙනවා. මනුලෝ උපදින උපදින අවස්ථාවල බොහෝ ආරවල Tamanට නොකල වැරදි වලට චෝදනා විඳින්නට ඒ වගේම දුස්සීලවාදයෙන් නිග්‍රහ විඳින්නට අපවාද විඳින්නට හේතු වෙන බරපතල කර්මයක් වෙනවා. එහෙමයි ප්‍රසාවිනා. ධර්මයේ සාකච්ඡා කරනකොට කාල වේලාව ගත වෙනවා දැනෙන්නෙම නැහැ. ඉතින් සුපුරුදු පරිදි අදත් අපේ වැඩසටහනට වෙන් වෙලා තිබ්බ කාලය අවසන් වෙනවා. ඉතින් අදට අපි ඔබගේ නිවසෙන් සමුගන්නවා නැවතත් ලබන සතියේ මෙවන් හරවත් වැඩසටහනකින් ඔබගේ ආලින්දයට පැමිණෙන බලාපොරොත්තුවෙන්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේට අපි අප්‍රමාණව පින් දෙනවා নমස්කාර පූර්වකව අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ මේ සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසල බලය ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ සිදු කරගෙන යනු ලබන ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කරගෙන යන්නටත් ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධයම සාක්ෂාත් කරගන්නටත් මේ කුසල බලය හේතු වාසනා වේවා. ඒත් එක්කම අපේ නියමුආනන් සභාපතිතුමන් ඇතුළු සියස කාර්ය මණ්ඩලයට අපි මේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරනවා. මෙවන් සාසනික ක්‍රියා තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කරගෙන යන්නට ශක්තිය ධෛර්ය වාසනාව දිබදව ලැබේවා කියලා. ඒත් එක්කම අපිත් එක්ක නිතැතින් එකතු වෙන දායක කාරකාදීන්ට අපි මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඔවුන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා සිද්ධ වේවා. ඔවුන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒත් එක්කම සුපුරුදු ලෙන්ගතුකමින් සමදාමත් අපිත් එක්ක එකතු වෙන ඔබ සැමටත් මේ පුණ්‍යානුමෝදනාව අපි සිද්ධ කරනවා. ඔබගේ සිතෙහි පවතින සීල බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා නිදුක් වේවා නිරෝගී වේවා අවසන ඔබත් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. එහෙනම් සුපුරුදු පරිදි ඊළඟ සතියේ මේ වෙලාවටම අපි ඔබගේ නිවසට ගොඩවැදීමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබගේ නිවසෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.